නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස වන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී මහා සංඝ රත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකෙට පහළ වෙන ආශ්චර්යමත් ස්වභාවයක් තියෙන ඒ තථාගත ජීවිතයේ දිහාට පිළ බැලුවට පස්සේ ආශ්චර්යමත් චර්යාවක් තියෙන ආශ්චර්යමත් මනෝභාවයක් තියෙන උත්තමයෙක් විදිහට හඳුනගන්න පුළුවන් මහා ශාස්ත්‍රූන් වහන්සේ නමක්. ඒ මහා ශාස්ත්‍රූන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා අවුරුදු 45ක් පුරාවටම සිදු කළ අප්‍රමාණ ඒ ශාසනික වැඩපිළිවෙල දිහා බැලුවට පස්සේ මිනිසයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට ඒ සිදු කළ උතුම් ශාසනික වැඩපිළිවෙල දිහා බැලුවට පස්සේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මොනතරම් සිහිය මොනතරම් නුවණ මොනතරම් අවස්ථාවට අනුකූල ඥානයක් භාවිතා කරමින් ඒ උත්තමයන් වහන්සේ මහෝත්තමයන් වහන්සේ මේ 45 වසරක් පුරාවට කටයුතු කරලා තියෙනවාද කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේගේ ඒ උසස් මනෝභාවය තථාගතයන් වහන්සේගේ 45 වසරක ඒ මහා ලෝක සත්‍යයන්ට කරපු යහපත ඒ බුද්ධ කෘත්‍ය පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් දේශනා සමුදායක් රැස් වෙලා තියෙන එක් රැස් වෙලා තියෙන පැසක් වගේ තමයි මජ්ක්‍ධිම නිකාය කියලා අපට හඳුන්වන්න පුළුවන්. මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍ර දේශනා 152 කෙනෙක් හොඳට හැදෑරුවොත් හොඳට හැදෑරුවොත් අටුවා සහ ටීකා සහිතව තථාගතයන් වහන්සේගේ ආශ්චර්ය කොච්චරයක්ද කියලා තේරුම් ගන්න පුළුවන්. දෙවියන් හමුවේ, බඹුන් හමුවේ, මිනිසුන් හමුවේ තථාගතයන් වහන්සේ කතා කරපු විදිය තථාගතයන් වහන්සේ බුද්ධි බුද්ධිමත්ව හැසිරුණු විදිය මේ හැම දෙයක්ම කෙනෙක් බලද්දී ලොකු අවබෝධයකට යන්න පුළුවන් තථාගතයන් වහන්සේගේ ජීවිතය පිළිබඳව. අද දවසේත් අපට සාකච්ඡා කරන්න තියෙන දේශනා කරන්න තියෙන 95 වෙනි සූත්‍ර ධර්මයත් තථාගතයන් වහන්සේගේ තියෙන අතුලාන්ත ස්වභාවය තේරුම් ගන්න පුළුවන් සූත්‍ර ධර්මයක්. සූත්‍ර ධර්මයේ නම චංකී චංකී කියලා කියන්නේ බුද්ධ කාලයේ හිටපු වයෝවෘද ඒ විතරක් නෙවෙයි සීලවෘද සිල්වත් බ්‍රාහ්මණයෙක් සාමාන්‍යයෙන් අපට බ්‍රාහ්මණ කියන සංකල්පය ඇහෙනකොට අපට සාමාන්‍යයෙන් නැති වෙන අදහස තමයි කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට ප්‍රතිවිරුද්ධව හැසිරුණු පිරිස් කියන සංකල්පය. කියන තථාගතයන් වහන්සේට ධර්මයේ දේශනා කරද්දී එතථාගතයන් වහන්සේ දේශනා කළ ධර්මයට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිවල ඉඳගෙන මතවාදවල ඉඳගෙන තථාගතයන් වහන්සේට ප්‍රතිවිරුද්ධව කටයුතු කරපු පිරිසක් කියන සංකල්පය තමයි බ්‍රාහ්මණ සංකල්පයත් එක්ක අපිට එන්නේ. උදාහරණයක් ගත්තොත් එහෙම අක්කෝසක ಭಾರತ್ භාජ බ්‍රාහ්මණය එහෙම ගත්තොත් එහෙම ඒ වගේ සමහර බ්‍රාහ්මණවරුන්ගේ චරියාත් එක්ක අපට හිතෙනවා බ්‍රාහ්මණයෝ කියන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක බුදුරජාණන් වහන්සේට එහෙම එකට කරන්නට කටයුතු කරපු බුදුරජාණන් වහන්සේගේ නිවැරදි දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටිම සමාජගත කරන්නට උත්සාහ කරපු ඒවන පිරිසක් කියලා. නමුත් මේ සූත්‍ර දේශනා හදාරද්දී අපිට හොඳට දැනෙලා තියෙනවා ඊතාවත් ගුණ යහපත් බ්‍රාහ්මණවරු බුද්ධ කාලේ ඉඳලා තියෙනවා. මේ තථාගතයන් වහන්සේට ඉදිරියේ ඊටාම නිහතමානීව කටයුතු කරපු උදාහරණයක් වශයෙන් දැන් අපි ආසන්න කාලයේ ආසන්න කාලය තුල අපේ පින්තුන්ට දේශනා කළ සූත්‍රයම ශ්‍රවණය කරානම් මේ මජ්ක්‍ධිම නිකාය බ්‍රාහ්මණ වර්ගයට අයිති තවත් සූත්‍ර 8ක් 9ක් තියෙනවා මෙන්න මේ සූත්‍ර 9 පිළිබඳව හැදෑරුවා නම් ඒ සූත්‍ර වලට හේතුන ඒ සමහර බ්‍රාහ්මණයන්ගේ ජීවිත ගත්තට පස්සේ ඊටාම ගුණ යහපත්. දැන් උදාහරණයක් ගත්තොත් බ්‍රහ්මාය සූත්‍රය එහෙම. ඒ බ්‍රහ්මාය සූත්‍රයේ එහෙම ඒ බ්‍රහ්මාය කියන බ්‍රාහ්මණයා හරියම ගුණ යහපත් කෙනෙක්. ඉතින් අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේට ඊටාම ගෞරවයෙන් කටයුතු කරපු නිහතමානීව කටයුතු කරපු බ්‍රාහ්මණයෝත් ඒ කාලේ බොහෝ සෙයින් ඉඳලා තියෙනවා අවබෝධයකටපත් වෙන්න කලිනුත්. ඉතින් මේ චංකී කියන බ්‍රාහ්මණයා සූත්‍රය හදාරද්දී අපට පේනවා ඒ වගේ ඊටාම ගුණ යහපත් කෙනෙක් කියලා. මේ චංකී කියන මේ බ්‍රාහ්මණය පින්වත්නි ඒ කාලේ ජීවත් වුනේ ඕපසාද කියන ගමේ. මේ ඕපසාද කියන්නේ තනිකරම බ්‍රාහ්මණ ගම්මානයක්. බ්‍රාහ්මණරු හරියට හිටපු ගම්මානයක්. මේ බ්‍රාහ්මණ ගම්මානයේ නිරන්තරයෙන්ම බාහිරින් බ්‍රාහ්මණයොත් එනවා. මොකද බ්‍රාහ්මණ ගමක්නේ. දැන් සමහර ගම්මාන තිබ්බා දැන් සැඩල් කුලේ අය ජීවත් වෙන. ඒ සැඩල් කුලේ අය ජීවත් වෙන ගමට එන සැඩල් කුලේ අයමයි. ඒ වගේ දැන් මේ බ්‍රාහ්මණ ගමක් වුණ ඕපසාද ග්‍රාමයට එන්නේම බ්‍රාහ්මණවරු. මොකද ඒක බ්‍රාහ්මණ ගමක් නිසා. මෙන්න මේකේ අධිපතිතුමා තමයි සංකී කියලා කියන්නේ. සංකී බ්‍රාහ්මණතුමා මෙතුම හරිම දක්ෂයෙක්. ත්‍රිවේදයේ පිළිබඳ ලොකු හසල දැනුමක් තියෙන හොඳ මේ දක්ෂයෙක් තමයි මේ චංකී කියන බ්‍රාහ්මණයා. චංකී කියන බ්‍රාහ්මණයා මේ ඕපසාද ගමේ ජීවත් වෙද්දී මේ ඕපසාද බ්‍රාහ්මණ ගමට උතුරු දිගින් පිහිටන තිබ්බා දේවචන කියලා සල්වණයා. දේවචන කියන්නේ පින්නත් දෙවියන්ට පුදු පූජා පවත්වපු ස්ථානයක්. අන්න ඒ ඒ ස්ථානයක් තියෙන විශාල සල්වනයක් තිබ්බා. මෙන්න මේ සල්වනයේත තථාගතයන් වහන්සේ ස්වාමීන් වහන්සේලත් එක්ක වැඩම කරනවා. තථාගතයන් වහන්සේ මේ ඕපසාධිකර බ්‍රාහ්මණ ගම කිට්ටුවට ආව කියලා දැනගත්තට පස්සේ මේ ගමේ හිටපු විශාල පිරිස් අන්න බලන්න ගමේ හිටපු විශාල බ්‍රාහ්මණයෝ සහ බ්‍රාහ්මණයන්ගේ භාර්යාවරු බැමිණියෝ සහ දරුවන් අනේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාකරණ සම්පන්න සුගත ලෝකවිදූ කියන ඒ මහා අරහත් උතුමන් වහන්සේ මහා මුනිවරයන් වහන්සේ ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපේ සල්වණයට වැඩම කරලා කියලා පෙරහැරවල් වගේ තමයි ගිහින් තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා ඒ බ්‍රාහ්මණ ඊයන් පවා ලොකු ප්‍රසාදයකින් ඉඳලා තියෙන තථාගතයන් වහන්සේ ගැන. ඉතින් දවසක් මේ සංකී කියන මේ ග්‍රාමාධිපතිතුමා මේ ගමේ අධිපතිතුමා උපසාද ගමේ අධිපතිතුමා තමන්ගේ මහල් තලයට වෙලා මාර්ගය දිහා බලාගෙන ඉද්දී මෙන්න මෙතුම දකිනවා විශාල පිරිසක් මේ පාර දිගේ පෙළ ගැහි ගැහි යනවා. ඉතින් ළඟ හිටිය ඇමති කෙනෙක් ඒ ඇමතිතුමාගෙන් අහනවා මොකද අර අපේ කට්ටිය පෙරහැර වගේ මේ පාර යන්නේ කියලා. එතකොට සඳහන් කරනවා ස්වාමීනි සල්වනේට දේවචන කියන සල්වනේට ඒ අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාසන සම්පන්න ගුණ තියෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා. අනේ බුදුරජාණන් වහන්සේ දැක බලා ගන්න තමයි ඔය විශාල පිරිස් පෙරහැර වගේ යන්නේ කියලා සඳහන් කරනවා. එතකොට මේ සංකේ කියන බ්‍රාහ්මණය සඳහන් කරනවා මටත් ආසාවක් තියෙනවා බුදු පියාණන් වහන්සේ දැක බලා ගන්න. තාම දැකලා නැහැ. දැන් ආරංචි වෙලා තියෙනවා මෙහෙම බුදු කෙනෙක් පහළ වෙලා තියෙනවා රාගය ප්‍රහාණය කරලා දේශය ප්‍රහාණය කරලා දෙවියන්ට බබුන්ට පවා මාර්ගය පෙන්වන කෙනෙක් පිරිසුදු බ්‍රහ්මචර්යාව ගැන මම කතා කරන්නේ ඒක හරියම ලස්සන ආදි කල්යාණ මජ්ජී කල්යාණ පරිෝසాన කල්යාණ වශයෙන් මාර්ගය පෙන්වන වැඩපිළිවෙලක් ආදි වශයෙන් අහලා තියෙනවා ඉතින් මේ සල්වනේට ආවට පස්සේ ආව කියලා දැනගත්තට පස්සේ මේ චංකී කියන බ්‍රාහ්මණයට ලොකු කැමැත්තක් වෙනවා තථාගතයන් වහන්සේ හමු වෙන්න යන්න. ඉතින් මේ චංකී කියන බ්‍රාහ්මණතුමා සඳහන් කරනවා ඒ ඇමතුතුමාට සහ පිරිසට මටත් යන්න ඕනේ බුදු පියාණන් වහන්සේ හමු වෙන්න. හැබැයි ඒ වෙනකොට ඒ ගමට පිටින් ඇවිල්ලා හිටියනේ බ්‍රාහ්මණ පිරිසක්. බ්‍රාහ්මණයෝ පිටින් ඇවිල්ලා හිටියා 500 දෙනා ඒ වෙලාවේ. ඒ චංකී බ්‍රාහ්මණයත් එක්ක තියෙන සම්බන්ධතානුව තමයි ඒ පිටගම් වලින් ඇවිල්ලා හිටියේ. අන්නේ බ්‍රාහ්මණ පිරිස කියනවා මෙන්න මෙහෙම තමයි කියන්නේ. ඔබතුමා සත්කුල પરම්පරාවතෙක් මව්පිය දෙපසින් පිරිසුදු වෙච්ච කෙනෙක්. ඒ කියන්නේ මේ චංකී කියන බ්‍රාහ්මණයගේ මව් પરම්පරාව, පිය પરම්පරාව, ආපස්සට ආපස්සට හත හතක් ගියොත් එහෙම හරියම පිරිසිදු પરම්පරාවක්. ඊළඟට සඳහන් කරනවා ඔබතුමා පුදුමාකාර ධනයක් තියෙන කෙනෙක්. මහ භෝග ඇති කෙනෙක්. ඊළඟට සඳහන් කරනවා ඔබතුමා ත්‍රිවේදයේ පරප්‍රාප්ත කෙනෙක්. මේ වේදයේ පිළිබඳ පුදුමාකාර අවබෝධයක් තියෙන කෙනෙක් ඔබතුමා. ඊළඟ සඳහන් කරන ඔබතුමා විශිෂ්ට රූප ඇත්තෙක්. එමෙ චංකී කියන බ්‍රාහ්මණය හරියම ප්‍රසාදජනක බ්‍රාහ්මණය සඳහන් කරන ඔබතුමා හොඳ රූපයක් තියෙන කෙනෙක්. සිල්වත් වූ කෙනෙක්. ඊළඟ මේ චංකී කියන බ්‍රාහ්මණය හරියම සිල්වත්. ඒ කියන්නේ ප්‍රාණඝාත නොකරන, සොරකම් නොකරන හොඳ බ්‍රාහ්මණ ජීවිතයක් ගෙවපු කෙනෙක්. ඉතින් සඳහන් කරන ඔබතුමා සිල්වත් කෙනෙක්. ඊළඟ සඳහන් කරනවා බොහෝ දෙනාට ආචාර්ය ප්‍රාචාර්ය වේ. ඔබ ඔබතුමා ආචාර්යවරයෙක්. ඔබතුමාට ශිෂ්‍ය 300 ගාණක් ඉන්නවා. ඊළඟ සඳහන් කරනවා ඔබතුමා යහපත් වචන කතා කරන කෙනෙක්. සුන්දර වචන කතා කරන කෙනෙක්. ඊළඟ සඳහන් කරනවා ඔබතුමා කොසල් රජතුමා විසින් පුදන ලද කෙනෙක්. ඔබතුමානේ මේ ගමේ අධිපති. ඔබතුමා යන්න එපා. බුදුරජාණන් වහන්සේ තමයි ඔබ වහන්සේ බලන් දෙන්න ඕනේ. අර බ්‍රාහ්මණවරු කියන පිටින් ආපු බ්‍රාහ්මණවරු ඔන්න ඔය කාරණා ටික කියලා ඔබ වහන්සලා යන්න එපා. දැන් අපේ සමාජයේ සමහර අවස්ථාවල සමහර සිද්ධිවලදී එහෙම කියන්නේ. අපි ඒ සමහර පින්තුරුත් ඕක සමහර අයට කියලා ඇති. එක්කෝ සමහර අයගෙන් තමන් අහලත් ඇති. එහෙම සමහර අවස්ථාවලදී මොකද කරන්නේ? එහෙම කියනවා මෙහෙම කියන්නේ, මෙහෙම කියන්නේ. එයා ළඟට යන්න එපා. එයා තමයි ඔයා ළඟට එන්න ඕනේ. අන්‍යගේ දෙයක් තමයි බ්‍රාහ්මණවරු පිටින් ආපු බ්‍රාහ්මණවරු 500ක් හිටියා. ඒ 500 දෙනා මේ චංකී කියලා මේ ගුණ යහපත් බ්‍රාහ්මණයට සඳහන් කරන්නේ ඔබ යන්නේ පාත ප්‍රාගිතයන් වහන්සේ හමු වෙන සතාගතයන් වහන්සේන් නොවන ඔබ හමු වෙන්න. බලන්න මේ බ්‍රාහ්මණය සඳහන් කරන දේ. මේ බ්‍රාහ්මණය කොච්චර නිහතමානීද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. සඳහන් කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ සත්කුල පරම්පරාවම පිරිසුදු කෙනෙක්. මේ චංකී බ්‍රාහ්මණය දැන් අර 500 බ්‍රාහ්මණ වරුන්ට සඳහන් කරනවා. මේ තථාගතයන් වහන්සේ කියලා කියන ශ්‍රමණ බවත් ගෞතමයෝ කියන්නේ මම වගේම මම පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් પરම්පරා හතක් ආපස්සට ආපස්සට ගිය හරිය පිරිසුදු පැවැත්මක් තිබුණු අය. ඊළඟ සඳහන් කරනවා එතුමාගේ විශේෂ ලක්ෂණයක් කියනවා අහසෙහි සහ පොළොවේ වූ බොහෝ රන් රිදී හැරපියා. ඉගෙන මේ නිදාන වශයෙන් මහ පොළොවේ තැන්පත් කරලා තිබුණු සහ ඊළඟට පරිභෝග වශයෙන් විශාල වශයෙන් භාණ්ඩාගාරවල යම් තාක් සැප සම්පත් තිබ්බද? අනේ හැම සැප සම්පතක්ම අත්හැරලා මේ පැවිදි ජීවිතයට ආපු උතුමෙක් මේ බලත් ගෞතමයෝ කියලා කියන්නේ. ඊළඟට සඳහන් කරනවා භද්‍ර යෞවනයේදී මේ ගිහිගේ හැරගියේ. දැන් මේ සංකේ බ්‍රාහ්මණයා මේ අර කට්ටියට කියන්නේ මේ බලත් ගෞතමයන් වහන්සේ තරුණ කාලෙදීම ගිහි ජීවිතය අතහැරලා ගිය කෙනෙක් ඊළඟ සඳහන් කරනවා විශිෂ්ට රූපස්ත්‍රියක් තියෙනවා. ඒ කියන්නේ අපි දන්නෝනේ බුදුරජාණන් වහන්සේ කොහොමත් රූප ස්වභාවයෙන් බොහෝම උසස් කියලා. ඉතින් මෙතුමාත් ඒක අහලා තිබ්බා මෙතුමා සඳහන් කරනවා බවත් ගෞතමයන් වහන්සේ හරීම රූප ස්වභාවයකින් යුක්ත කෙනෙක්. නිර්වද්‍ය ආර ශීලයෙන් යුක්තයි. දාර බ්‍රාහ්මණයෝ මේ සංකීර්ණ බ්‍රාහ්මණයට සඳහන් කළේ ඔබතුමා සිල්වත් කියලානේ. මෙතුමා සඳහන් කරනවා බවත් ගෞතමයන් වහන්සේ නිර්වද්‍ය ආර සීලයෙන් යුක්තයි. ආර සීලයක් තියෙනවා. ඊළඟ සඳහන් කරන කෙලතුළු නො වූ මිහිරි බස් ඇත්තෙක්. තාම මිහිරි බස් ඇත්තෙක් තමයි බවත් ගෞතමයන් වහන්සේ කියන්නේ. බොහෝ දෙනාට ආචාර්ය ප්‍රාචාර්ය. මම වගේ මේ 300 දෙනෙකුට නෙමෙයි. බවත් ගෞතමයන් වහන්සේ දස රහස් ගණන් ශිෂ්‍යයෝ ඉන්න ආචාර්යන් වහන්සේ නමක්. ඊළඟ සඳහන් කරන ප්‍රහීන කළ කාමරාග ඇත්තේ. ඒ බෞද්ධ ගෞතමයන් වහන්සේ කාමරාගේ ප්‍රහාණය කරපු කෙනෙක්. කර්මවාදී ක්‍රියාවාදී නැත බව ලෝකෝත්තර ධම පෙරටු ලොක කොට ඇත නව ලෝකෝත්තර ධම නව ලෝකෝත්තර ධම පෙරටු කොටගත් උතුමෙක් තමයි බවන් ගෞතමයන් වහන්සේ කියන්නේ. يعني සෝතාපන්න මාර්ගහිත ඵලහිත සකු르දාගාමි මාර්ගහිත ඵලහිත ඒ විදිහට අනාගාමි අරිහත් මාර්ගහිත පලහිත සහ නිර්වාණය කියන වෙනදී ලෝකෝත්තර නව ලෝකෝත්තර ධර්මය පෙරටු කරගත් උතුමෙක් තමයි මේ බවත් ගෞතමයන් වහන්සේ. දහස් ගණන් දෙවිවරුද තථා බවත් ගෞතමයන් වහන්සේ සරණ ගියා. ඒ විතරක් නෙවෙයි බ්‍රහ්මණවරුන්ට සඳහන් කරනවා ඒ උතුමන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන උතුමෙක්. උන්වහන්සේ අපේ ඕපාසාද දේවචන කල්වනේ වැඩ සිටි වැඩ සිටිනවා අපේ ගමට නාගන්තුකයන් සැලකීම අපේ යුතුයකම. ඒ නිසා උන්වහන්සේ අප වෙත ලැබීම නෙවෙයි අපි තථාගතයන් වහන්සේ එහෙම නැත්නම් බාත් ගෞතමයන් වහන්සේ කෙරෙහි එළඹිය යුත්තේ කියලා මේ බ්‍රාහ්මණය සඳහන් කරනවා. ඒකයි මුලින්ම සඳහන් කරන්නේ මේ බ්‍රාහ්මණය ගුණ යහපත් කෙනෙක්. මාන ආධික කෙනෙක් නෙවෙයි දැන් බුදුරජාණන් වහන්සේ හමුවට ආපු සමහර බ්‍රාහ්මණවරු එහෙම හිටියා. හරිම මාන්නාධිකයි. දැන් සත්‍යක වගේ චරිත ගත්තට පස්සේම ඒ සත්‍යක ගැන සඳහන් වෙන්නේ බුද්ධ දේශනාවෙම බුදු ගුණ බුදුන් වහන්සේගේ අගුණයටමයි කැමති. ධර්මයේ අගුණයටමයි කැමති. සංඝ රත්නයේ අගුණයටමයි කැමති. හැමතිස්සෙම හිතේ සැලසුම් හදාද හිටියේ බුදුරජාණන් වහන්සේ පරද්දවන්න. මේ බුදුරජාණන් වහන්සේ පරද්දවන හැඟීමෙන් සැලසුම් කර කර තමයි බුදු පියාණන් වහන්සේ ඉන්න තැන් වලට යන්නේ. හැබැයි ගිහිල්ලා පෙරදෙනවා. ඉතින් ඒ වගේ චරිත වලට සාපේක්ෂව අපේ මේ අපි මේ අද කතා කරන සංකීර්ණ බ්‍රාහ්මණය එහෙම නෙවෙයි මේ බුද්ධ තථාගත බුදු පියාණන් වහන්සේ පිළිබඳව තොරතුරු දැනගත්ත දැකලා නැති වුණත් කතා බහ කරලා නැති වුණත් ඇසීම් මාත්‍රයෙන් ප්‍රසාද චිත්තයන් ඇති වෙලා තිබ්බ බ්‍රාහ්මණය තමයි සංකීර්ණ බ්‍රාහ්මණය. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙහෙම සඳහන් කරලා මේ ආගන්තුකයන් වශයෙන් පැමිණියයට සැලකීම අපේ ලෝක යුතුයකමක් කියලා සිහිපත් කරලා මේ චංකී බ්‍රහ්මණය බුදුරජාණන් වහන්සේ හම්බ වෙන තමන්ගේ මහා පිරිසත් එක්ක ඒ දේවචන කියන ශාලවණයට යනවා. ඉතින් දේවචන කියන ශාලවණයට ගියාට පස්සේ බුදු පියාණන් වහන්සේත් එක්ක දැන් දහම් සාකච්ඡාවකට යොමු වුණා. පිළිසඳර කතාවේදීලා බුදු පියාණන් වහන්සේත් එක්ක දහම් සාකච්ඡාව පටන් ගත්තා. මේ දහම් සාකච්ඡාව පටන් ගනිද්දී පින්නන්ති මෙතන හිටියා කපටික කියලා අවුරුදු 16ක් වෙච්ච තරුණ බ්‍රාහ්මණයෙක්. අවුරුදු 16යි. තරුණ මානවකයෙක්. මේ කපටික කියන තරුණ මානවකගේ හැමතිස්සෙම වැඩේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී අතරින් පනිනවා. දැන් අපේ සමාජෙත් දැන් අපිට ඒක සමහර අවස්ථාවල අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා අත්දැකලා ඇති ඒ වගේම අපි පිළිතුරුත් මේක අත්දැකලා ඇති දැන් සමහර අවස්ථාවල දැන් ස්වාමීන් වහන්සේලා ධර්මයේ දේශනා කරද්දී එහෙම එහෙම සමහර අය මොකද කරන්නේ මැදින් පැන පැන අනවශ්‍ය ප්‍රශ්න අහනවා සමහර අවස්ථාවල දේශකයන් වහන්සේ වෙහෙසටපත් කරන සමහර අවස්ථාවල ඒ අයගේ හැකියාවන් පෙන්වීමේ මානෙට වෙන්නත් පුළුවන් ඉතින් පිළිතුරුත් එහෙම අත්දැකීම් නැති මේ කපටිකත් මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ අර බ්‍රාහ්මණයාට ධර්ම දේශනා කරගෙන යද්දී මෙයා සැරෙන් සැරෙන් මැදින් පනිනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? මෙන්න මේ කපටික ඒ පිරිසෙන් වෙනස් කරන්න හදනවා. එතකොට මේ චංකී කියන බ්‍රාහ්මණයා සඳහන් කරනවා බවත් ගෞතමයන් වහන්සේ මේ කපටික අවුරුදු 16ක් වුණාට මෙයා ත්‍රිවේදය පිළිබඳ ලොකු හසල දැනුමක් තියෙන කෙනෙක්. ලොකු දැනුමක් තියෙන කෙනෙක් ගොඩක් අය පිළිගන්න කෙනෙක් මේ කප්ටික් කියලා. ඉතින් මේ කපටික එතකොට හිතනවා තථාගතයන් වහන්සේ යම් කිසි වෙලාවක මගේ මූණ දිහා බැලුවොත් නැවත මගේ මූණ දිහා බැලුවොත් මම තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන අතරේ කපටික දිහා බලනවා. කපටික දිහා බලන්නේ කපටිකගේ හිත දිහා දැකීම මුල් කරගෙනමයි. අර වගේ අදහසකින් ඉන්නවා කියලා. එතකොට මොකද කරන්නේ කපටික ප්‍රශ්නයක් අහන බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ පින්වත්නි බවත් ගෞතමයන් වහන්සේ පැරණි බ්‍රාහ්මණ පරම්පරාවල යම් යම් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා මේ කරුණ මෙහෙමයි මේ කරුණ මෙහෙමයි කියලා. අන්න එහෙම ඒ පැරණි බ්‍රාහ්මණ පරම්පරාවල ඉදිරිපත් කරලා තියෙන කරුණු තියෙනවා නම් ඒ කරුණු හරිය අනිකුත් දේවල් අසත්‍යයයි යම්කිසි නිගමනයකට යනවනම් ඒක හරිද කියලා අහනවා. අතීත බ්‍රාහ්මණ පරම්පරාවලින් එන අදහස් තමයි හරි ඊළඟට අනිකුත් දේවල් වැරදි කියලා යම්කිසි නිගමනයකට ආවොත් ඒක හරි දෙයක්ද කියලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ කප්ටික කියන බ්‍රාහ්මණ මානවකයන්ගෙන් අහනවා මේ වර්තමානයේ ඉන්නවද මෙතන මේ ගෝත්‍රයට අනුව සඳහන් කරන්නේ ගෝත්‍රය තමයි භාරද්වාජ ගෝත්‍රය භාරද්වාජය මේ වර්තමානයේ යම්කිසි බ්‍රාහ්මණයෙක් ඉන්නව දහනවා ඔය પરම්පරාවෙන් එන යම්කිසි දහමක් තියෙනවා නම් ඒ දහම දැනගත්ත දැකගත්ත ජානා ජානාමි පස්සාමි දැන් අපේ පංච උපාදානස්කන්ධ විග්‍රහයේත් එහෙම තියෙනවනේ අපි සාමාන්‍යයෙන් ශ්‍රාවකයෝ වශයෙන් පංච උපාදානස්කන්ධය ගැන යම්කිසි දැනීමක් තියෙනවා. නමුත් මේ පංච උපාදානස්කන්ධය ගැන දැන ගැනීම දැක ගැනීමක් බවට පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපේ නාම රූප પરම්පරාව ආකාර තුනකට කෙනෙක් අවබෝධ කරගන්න ඕනේ. පළවෙනි එක කියනවා ඥාත පරිඥාන කියලා. දෙවෙනි එක තමයි තීරණ පරිඥාන. තුන්වෙනි එක පහාන පරිඥාන. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් පංච උපාදානස්කන්ධයේ රූපය තියෙනවා, වේදනාව තියෙනවා, සංඥාව තියෙනවා, සංකාරය තියෙනවා, විඥානය තියෙනවා. අපි හිතමු දැන් වේදනාව කියලා. දැන් මේ වේදනාව පිළිබඳ ඉස්සෙල්ලාම ශ්‍රාවකය හොඳට දැන ගැනීමට තමයි කියන්නේ ඥාත පරිඥාව කියලා. දැන් මේ වේදනාව බුදුරජාණන් වහන්සේ දෙආකාරව විග්‍රහ කළ තිනු කායික වේදනා මානසික වේදනා කියලා. ඊළඟට තුන් ආකාරව විග්‍රහ කරලා තියෙනවා දුක් වේදනා, සුඛ වේදනා, උපේක්ෂා වේදනා කියලා. ඊළඟට මේක පස් ආකාරව විග්‍රහ කරලා තියෙනවා සෝමනස් වේදනා, දෝමනස් වේදනා ආදී වශයෙන්. ඊළඟට මේක හය ආකාරව චක්කු සම්පස්සජ්ජ, සෝත සම්පස්සජ්ජ වශයෙන් හය ආකාරව. ඊළඟට මේ වේදනා 18 ආකාර වශයෙන්, 36 ආකාර වශයෙන්, 108 ආකාර වශයෙන් මේ විදිහට වේදනාව විග්‍රහ කරලා තියෙනවා. එතකොට අන්න ඒවා ගැන හොඳට දැනගන්න ඕන ශ්‍රාවකයා. ඊළඟට ඒ විඳීම් කුමක් හින්දාද හටගන්නේ කියලා දැනගන්න ඕනේ. අවිද්‍යාව නිසා, තණ්හා නිසා, කර්මය නිසා, ස්පර්ශය නිසා. ඒ වගේ දැන් සංඛාර කියන සංකල්පය ගත්තොත් එහෙම දැන් සංඛාරිකුට පස්සේ අපි හිතමු දැන් දැන් අපි සාමාන්‍යයෙන් ආදරය කියනවනේ ආදරය කියන්නේ ලෝභයනේ ලෝභ චෛතසිකේනේ එතකොට අන්නේ හැඟීම තියෙනවානේ. අන්නේ හැඟීම ගැන අපි දැනගන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කාරණාව ගොඩක් දේශනාවල ගන්න අපිට විදර්ශනා කරන්න අමතක කරන එකක් තමයි ආදරය කියන එක. මේ ලෝක සත්‍යය ඉපදුන දවසේම අහුවෙන්නේ ඕකටනේ. ලෝක සත්‍යයක් ඉපදුන ගමන්ම අහුවෙන්නේ අම්මගේ ආදරයටනේ. එතෙන් ඉඳලා තාත්තගේ ආදරයට අහුවෙනවා, සහෝදර සහෝදරයන්ගේ ආදරයට අහුවෙනවා. ඊළඟ මරණාසන්න මොහොත දක්වාම එක එක ආදරයන්ට අහු වෙවි අහු වෙවි විඳ විඳ විඳ විඳව තමයි ජීවිත ගමන යන්නේ. මේ බණහන අපේ පිටුතුන්ටත් ඕනනම් හිතට බිල බලන්න පුළුවන් මේ කාලේ වුණත් සමාජ අතීතය හිමිච්ච ආදරයක් නිසා හරි වර්තමානයේ වෙනස් වෙන ආදරයක් නිසා හරි එහෙම නැත්නම් වර්තමානයේ ලැබුණත් ඒ ලැබෙන ආදරේ වෙනස් වෙයි කියන බියෙන් හරි එහෙම නැත්නම් කාගේ වුණත් ආදරයක් නොලැබීම තුල හරි තමන්ගේ හිතේ එහෙම නැත්නම් විඳපු ආදරයක් අනාගතේ හරි ලැබෙන්න ඕන කියන අදහසකින් හරි කොහෙන් හරි ආදරය කියන සංකල්පයට අහු වෙලාමයි ගොඩක් අය ජීවත් වෙන්නේ. ඒකට උපාදානයක් තියෙනවා. බැඳීමක් තියෙනවා. එතකොට අන්න ඒක විදර්ශනාවට ගන්න ගොඩක් අයට අමතක වෙනවා. ඒ නිසා ආදරයේ එල්ලෙන ගතිය එයාලගේ ජීවිතේ හැමතිස්සෙම තියෙන ඒකට අහු වෙන ගතිය. ඉතින් යම් කෙනෙක් දැන් ඒක විදර්ශනාවට ගන්නවා නම් ඒ ආදරය කියන්නේ ලෝභය කියන හැඟීම. ඒක සිතුවිල්ල, ඒක සංඛාරයක්. එතකොට අන්නේ හැඟීම අතීත වර්තමාන අතීත පච්චුප්පන්න අනාගත අධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ඕලාරික සුකුම ළඟ දුර වශයෙන් දර්ශනාල ගන්න ඕන. වර්තමානයේ අපි හිතමු දැන් මේ මොහොතේ යම්කිසි තමන්ගේ හිතේ යමෙක් වෙන ආදරයක් උපදිනවා කියලා. එතකොට අන්නේ ආදරය හේතුන් නිසා හටගන්නේ. ඉබේ හටගන්නේ කුත් නෙවෙයි, දෙවි කෙනෙක් හදන එහෙකුත් නෙවෙයි, තමන් හදන හදාගන්න එහෙකුත් නෙවෙයිනේ. ඒ අවශ්‍ය හේතු සකස් වෙනකොට පිටස්තර ආදරයක්, පිටස්තර දෙයක් කෙනෙක් ගැන විශ්වාසයක් ඇති වෙනකොට ඔය එක එක තෑගි භෝග එක එක ප්‍රශංසා එක එක ආගිය වටිනාකම් මෙන්න මේක කුඩා දේවල් හේතු වෙලා නෝ හැංගීම හැදෙන්නේ. ඒකට කියන පච්චුප්පන්නයි කියන්නේ හේතුඵල ධමයක් ඕක. කෙනෙක් හදවනවවත් දෙවි කෙනෙක් හදවනවවත් Taman හදා ගන්නවවත් නෙවෙයි හේතුන්ට අනුකූලව එවැනි හැඟීම් උපදින හිතක් තියෙන්නේ. එතකොට ඒ හැඟීම වර්තමාන පච්චුප්පන්න වශයෙන්. එතකොට ඒ හැඟීම අතීතය අතීතයට දාලා බලනවා. අතීතයේ කොහොම හදගත්ත ආදරේ කියන හැඟීම හේතු නැතිවෙකට නිරුද්ධ වෙලා කියන්නේ. ඒක අතීතයකට පස්සේ අතීත බව සංසාර ගමන අතීත ගමන මේ ජීවිතයේ අතීතය මේ ජීවිතෙන් එහා ජීවිත අතීතයක් තිබුණා ඒ හැම භවයකම යම් යම් හේතුන්ට අනුකූලව හටගත් ආදරයක් තිබුණා ඒක අනිත් වෙලා ගියානේ ඒක අතීත වශයෙන් දැකීම ඕක අනාගත වශයෙන් දැකීම අනාගතේ හරි තමන්ගේ හිතේ මේ භවයේ තුල හරි සසර ගමන යන්න උනොත් ඉදිරි අනාගත භවයක හරි කෙනෙක්ගේ තමන්ගේ හිතේ අංගසි ආදරයක් තිබුණොත් ඒකත් හේතුඵල ධර්මයට අනුකූලව අනිත්‍ය ස්වභාවයටපත් වෙනවානේ. ඒක අතීත වර්තමාන අතීත පච්චුප්පන්න අනාගත. ඊළඟට අධ්‍යාත්මික බාහිර නැවත තමන්ගේ පැත්ත සහ ඕක බාහිර පැත්තට දාලා බලනවා. අම්මගේ හිතේ යම් කිසි ආදරයක් තිබුණොත් ඒකෙත් තියෙන අනිත්‍ය ලක්ෂණයනේ. ඒ වගේ. ඊළඟට ළඟ සහ දුර වශයෙන්. ආසන්නයේ යමෙක්ගේ හිතේ ආදරය උපදිනවා නම් ඒකත් ඇතිවීම නැතිවීම ස්වභාව කොටගත් එකක්. දුර වශයෙන් ඒක ගත්තොත් ඒත් ඇතිවීම නැතිවීම වශයෙන්. ඕලාරික සුකුම ඕලාරික කියන ගුරුසු දැන් මනුස්ස මිනිස්සෙගේ හිතේ යම්කිසි ආදරයක් උපදිනවා නම් ඒ ආදරයත් ඊළඟට දෙවි කෙනෙක්ගේ හිතේ යම්කිසි ආදරයක් උපදිනවා නම් අන්න ඒ වගේ ඕලාරික සුකුම ළඟ දුර ඊළඟට හීන ප්‍රනීත අන්න ඒ වගේ මේ අපි අපි හිතනට වඩා අපේ ඇතුළ 11 ආකාරයක විදර්ශනාවකට ගන්න ඕනනේ. අන්‍ය ගැන දැනගැනීමට කියනවා ඥාත ප්‍රඥාව කියලා. විඥානේ උනත් එහෙම විඥානය පච්චුප්පන්න අතීත වශයෙන් අනාගතේ හටගන්න අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන ප්‍රනීත වශයෙන්. එයාගේ රූපයත් එහෙමයි. මෙන්න මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය සහ ඒකේ හේතු දැන ගැනීම මොකද්ද මෙතන වෙන්නේ කියලා දැනගැනීම වෙන තමයි ඥාත පරිඥාව කියලා. ඒ දැනගත්ත දේ ඊළඟට මොකද කරන්නේ? තීරණ පරිඥාව කියන්නේ ඒ දැනගත්ත දේ හරිය කියන හරිය කියන අදහසට එන්නේ ඒක ප්‍රායෝගිකව පුරුදු කරන්නේ. ඒ ප්‍රායෝගිකව පුරුදු කරද්දී දැන් මේ කියපු කාරණා ටික උනත් ඔය ආදරේ සම්බන්ධ වුණත් කෙනෙක් දැන් දේශනාවෙන් පස්සේ පොඩ්ඩක් ඇස් දෙක වහගෙන කල්පනා කරොත් එහෙම ඇත්තට මේ ස්වාමින්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලව මේ කියපු කාරණාව. මේ මගේ මේ වර්තමානයේ දැන් ආදරයක් තියෙනවා. මේ ආදරේ හේතුන් නිසා හටගත් එකක්ද නැද්ද? ඒ හේතු නැති වෙනකොට මේක නැති වෙනව නේද? මේ වැනි ආදරයන් අතීතයේ හටගත්තද නැද්ද? ඒවත් අනිත්‍ය ස්වභාවයටපත් වුණා නේද? හොඳට පීර පීර හොඳට අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික වශයෙන් මේ අතුලාන්ත ආදරය හොඳට පිරික්ස පිරික්ස බැලුවොත් Tamanට තීරණයක් ඒක වින්නත් මේ ඒක ලොකු තීරණයක් නොවෙන්න පුළුවන්. නමුත් යම් කිසි අදහසක් හරියේ දේන මේ ආදරේ කොච්චර අනිත්‍යද? අන්න ඒකට කියනවා තීරණ පරිඥාව කියලා. ඒක Taman තීරණය කරනවා. ඒ කියන්නේ දැනගත්ත දේ ප්‍රායෝගිකව පුරුදු කරද්දී තීරණයක් එනවා. ඇත්ත තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ විතර මේ ආදරේ අනිත්‍ය දෙයක්. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. පංච උපාදානස්කන්ධයේ දුක් දුක් උපදවන එකක්. පංච උපාදානස්කන්ධය තුල ආත්මයක් නැහැ මේක හේතුඵල ධමයක් කියලා අර දැනගත්ත දේ හොඳට තීරණ පරිඥාවෙන් මොකද වෙන්නේ විනිශ්චය කරනවා ඇත්ත තමයි එහෙමයි එහෙමයි එහෙමයි අන්නේ තීරණ පරිඥාව තුලම වාසය කරන්ත පහාන පරිඥාව කියන එක සිද්ධ වෙන්නේ ඒ කියන්නේ සංයෝජන ප්‍රහාණය වීම කියන එක එතකොට අපි කියනවා ඥානාමි පස්සාමි දැනගත්ත දේ දැකගත්ත කෙනෙක් වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අහන්නේ දැන් ඔබලාගේ වර්තමාන බ්‍රාහ්මණයෝ ඔය අතීතයේ ඉඳලා එන ඔය බමුණු දහමක් තියෙනවනේ. අන්නේ දහම දැනගෙන දැකගෙන දින්නේ. නෑ ස්වාමීනි. ඊළඟට දෙවනුව අහනවා ඔබේ ආචාර්යවරු ඉන්නවනේ. ඒ ඔබේ ආචාර්යන් වහන්සේලා ආචාර්ය પરම්පරාවලය ඒ කියන්නේ අතීතයට දාලා කියන්නේ ඔබේ ආචාර પરම්පරාවලය ඕක දැනගෙන දැකගෙන දින්නේ. එහෙමත් නෑ සාමීනි. එහෙනම් ඔය විවිධ බමුණු මන්ත්‍ර ආදී විවිධ දේවල් සකස් කරපු මුල් කාලීන අය ඉන්නවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වාමදේව, වෙස්සාමිත්ත, භාරද්වාජ, වාසෙට්ට, අට්ටක වාමක ආදී වශයෙන්. ඔය බමුණු දහම් සකස් කරපු අය ඉන්නෝනේ ඈත අතීතේ. ඒ අය ඔය බමුණු දහම දැනගෙන දැකගෙනද ඉන්නේ කියලා. එතකොට සඳහන් කරනවා නෑ එයාලවත් මේක දැනගෙන දැකගෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කරගත්තේ නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕක එහෙනම් අන්ධ වේනියක් වගේ කියනවා. අන්ධ වේනියක් කියන්නේ පින්වත්නි යම් කිසි පුරුෂයෙක් යම් කිසි ඇසට පුරුෂයෙක් ගමනක් යනකොට මෙයා මෙයා ගන්න යම් කිසි රිටක් කියනවනම් ඒ රිටේ එල්ලෙනවා ඇස් පේන තියෙන්නේ. ඊළඟට එයා ගන්න සිත එල්ලෙනවා තව ඇස් පේන්නේ නැති කෙනෙක්. ඊළඟට එයා ගන්න සිත එල්ලෙනවා තව ඇස් පේන්නේ නැති කෙනෙක්. එතකොට මෙහෙම 50ක් විතර එල්ලි එල්ලි ගියා කියන්නකෝ. එතකොට මේ ඇස් පේන්නේ නැති 50ම යන්නේ හරි ඉස්සරහ එක්කන යන විදියට. ඉතින් කොහේ යනවද හරිම යනවද වැරදිම යනවද මුකුත් දන්නේ නැහැ ඔහේ යනවා. අන්න ඒක තමයි අන්ධ වේනිය කියලා. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරනවා භාරද්වාජ මේ කපටික කියන තරුණයාට ගෝත්‍රයෙන් ආමන්ත්‍රණය කරන්නේ භාරද්වාජ ඔබේ බමුණු දහමත් අන්ධ වේනියක් වගේ. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා කාරණා පහකදී ප්‍රවේශම් වෙන්න ඕනේ කියනවා යම් කිසි දහමක් පිළිගන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරන පළවෙනි කාරණා තමයි ශ්‍රද්ධාව කියන එක. ශ්‍රද්ධාව ගැන පැහැදීම පිළිබඳ. දැන් කෙනෙක් ගැන තියෙන පැහැදීම නිසා එයා කියන දේ පිළිගන්න එපා කියලා බුදුන් වහන්සේ මෙතන දේශනා කරන්නේ. දැන් මෙතනදී අපි මෙහෙමත් තේරුම් ගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ ගැන නෙවෙයි මෙතනදී මේ කතා කරන්නේ. මෙතනදී මේ සඳහන් කරන්නේ මේ බමුණු දහම් මුල් කරගත්ත දේශනාවක්නේ. එතකොට මේ සඳහන් කරන්නේ මේ කපටක කියන මේ භාරද්වාජ ගෝත්‍රයට අයිති මේ බ්‍රාහ්මණ මානවකයාට පැහැදීම නිසා යමක් පිළිගන්න එපා. මට යාගෙන පැහැදීමක් තියෙනවා, ප්‍රසාදයක් තියෙනවා. ඒ නිසා යා කියන දේ පිළිගන්නවා. ඒක බොරුවක් වෙන්න පුළුවන්. එයා කියන දේ. ඊළඟ දේශනා කරන රුචිය නිසා. රුචිය කියන්නේ කෙනෙක්ට තියෙන කැමැත්ත නිසා. කෙනෙකුට තියෙන කැමැත්ත නිසාත් එයා කියන දේ පිළිගන්න එපා කියනවා. ඊළඟ මොකද ඒක බොරුවක් වෙන්න පුළුවන්. ඊළඟට දේශනා කරනවා අනුශ්‍රවය කියන්නේ මේ පරම්පරාවෙන් එනවා කියලා. අපේ පරම්පරාවයි මෙහෙම කියනවනේ. එහෙම කියලා පිළිගන්නත් එපා ඒක අසත්‍යක් වෙන්න පුළුවන්. ඊළඟට මතු පිටින් බලලා නිගමනයකට එන්න එපා කියන එකට කියන ආකාර පරිවිතක්ක. එන මතු පිටින් විතරක් බලලා යම් කිසි දෙයක් ගැන විස්තර යම් කිසි නිගමනයකට එන්න එපා කියනවා. මතු පිටින් විතරක් බලලා කියන්නේ දැන් අපටත් ඔයක වෙලා තියෙනනේ අපේ ජීවිතේ දැන් සමහර අය දිහා බලලා හිතන හරි කරුණාවන්ත කෙනෙක්, හරි අහිංසක කෙනෙක්, හරි සත්‍යවාදී කෙනෙක්. එහෙම තමන තමන්ගේ ජීවිතයේ සමාජය තුළ අතීතයේ එක එක ගැන විශ්වාසවන්තක ඇති වෙලා දැකීම මාත්‍රය සමහර විට රූප වාහිනියෙන් දැකලා පුවත්පතකින් දැකලා නැත්නම් තමන්ට සමාජ ජාලාවකින් හරි දැర్శණය වෙලා නැත්නම් මහමගදී හරි එහෙම හදේසියෙන් දැකලා තමන්ට අදහසක් ඇති වෙනවා අනේ හොඳ කෙනෙක් වගේ අහිංසක කෙනෙක් වගේ හැබැයි පසු කාලිනව මොකද උනේ සමහර අනිත්තරට වඩා භයානක චරිතයක් කියලා තමන්ට ආශ්‍රය තුලින් අවබෝධ වුණා අන්න ඒ වගේ මේ ලෝකයේ සමහර අය සමහර දේවල් පිළිගන්නේ මතු පිටින් විතරක් බලලා. ඒ අභ්‍යන්තරය, යාගේ අතුලාන ජීවිත ගැන එහෙම බලන්න තුවන්නේ වගේ තමයි. මෙතන සඳහන් කරනවා මේ කපටික කියන මේ බහරද්දාජ ගෝත්‍රික ගෝත්‍රයෙන් එන බ්‍රාහ්මණයට බ්‍රාහ්මණ මානවකයා ඇතුළු මේ පිරිසට මේ දේශනා කරන්නේ එහෙම මේ මතු පිටින් බලලා කිසිම දෙයක් ගැන නිගමනයකට එන්න එපා. ඊළඟට දේශනා කරනවා ditta nijjhana kanti. ditta nijjhana kanti කියන්නේ පින්නත්නි තමන්ගේ කලින් දැනගත් දෙයකට ඇති කැමැත්තට තමන්ගේ කලින් දැනගත්ත දෙයකට තියෙන කැමැත්තට ගැළපෙනවා කියලා යමක් පිළිගන්න එපා කියලා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු දැන් මේ කාලේ ලංකාවේ බුදුන් වහන්සේ ඉපදුනා කියලා සංකල්පයක් තියෙනවානේ. අරගෙන එනවානේ. දැන් සමාජයේ මීට කලින් යම් කිසි කෙනෙක් හිටිය කියන්නේ ඒ වගේ අදහසක. දැන් යම් කිසි කෙනෙක් කලින් අදහසක හිටියා. දැන් මේ මේ මේ සංකල්පය සමාජගත වෙන්න කලින් යම් කිසි කෙනෙක් නිකන් හිත හිත හිත කියන්නකෝ බුදුරජාණන් වහන්සේ අතර ලංකාවේ මේ ඉපදුණක් ගන්නෑ කියලා වගේ අදහසකින්. ඒකට කැමැත්තෙන් හිතේ කියලා එහෙම නාලං කොච්චර හොඳද කියලා. එතකොට දැන් මේ අදහස තියෙන කෙනාට මේ බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන සංකල්පේ සමාජගත කරද්දී මොකද වෙන්නේ? අන්න එයා ඒකට අනුව යනවා. මොකද එයා ඒකට කැමැත්තෙන් කලින් හිටියේ. අන්න ඒ වගේ සමහර දේවල් තියෙනවා සමහර ධර්මයන්ට අපි ඇදලා යන්නේ. උදාහරණයක් ගත්තොත් දැන් කෙනෙක් ඉන්න උච්ඡේද දෘෂ්ටි අදහන. මරණින් මතු ආත්මයක් නැහැ කියලා ඔන්න අදහසක් ඉන්නවා. මෙයාට උච්ඡේද දෘෂ්ටියට උච්ඡේද දෘෂ්ටිය අනුගමනය කරන යම් ධර්මයක් ඇහුණොත් එයා ඒකට ඇදලා යනවා. කෙනෙක්ට අදහසක් තියෙනවා ආත්මයක් තියෙනවා කියලා. ඒ අය දෘෂ්ටියට කැමති. ඒ ආත්මයක් තියෙනවා ආත්මයක් භවයෙන් භවයට යනවා කියලා දෘෂ්ටියට කැමති කෙනෙක් ඉන්නවා. ඒ දෘෂ්ටියට කැමති කෙනාට අන්නේ ආත්ම සංකල්පය පෙරටු කරගත්තේ යම්කිසි දහමක් ඇහුණොත් අන්න එයාට එයා ඒකට අනුගත වෙනවා. අන්න ඒක අපේ ජීවිතේ ප්‍රායෝගික ජීවිතේ වුණත් එහෙම පින්නත් දැන් අපේ සමහර දේවල් වල තියෙන කැමැති දැන් උදාහරණ දේශපාලනය ගමු. දේශපාලන දේශපාලනය ගත්තොත් එහෙම දැන් දේශපාලන වල දැන් යම් කිසි කෙනෙක් ඉන්නවා යම් කිසි පුද්ගලයෙකුට කැමැති. ඒ පුද්ගලයා බොහෝම නරක පක්ෂයකට එකතු වුණා කියන්නකෝ. මෙයා ඒකට කැමති වෙනවා. අන්න ඒ වගේ මේ ඒ තමයි යමකට කැමති නම් අන්නේ කැමති දෙයට ගැළපෙන දෙයක් හම්බුනොත් අන්න ඒකත් එක්කම යන ගතිය. අන්න ඒ වගේ සඳහන් කරනවා මේ තමන්ගේ ජීවිතේ යම්කිසි දහමක් පිළිගන්නකොට පැහැදීම නිසා ඒක පිළිගන්න එපා කියනවා. ඒ ප්‍රසාදය නිසා. ඊළඟට තමන් කැමති කියලා ඒක පිළිගන්න එපා. ඊළඟට පරම්පරාවෙන් එන දෙයක් කියලා පිළිගන්න එපා කියනවා. ඊළඟට සඳහන් කරනවා මතු පිටින් බලලා නිගමනයන්ට එන්න එපා කියලා. මොකද බොරු වෙන්න පුළුවන් ඒවා. අසත්‍යක් වෙන්න පුළුවන්. ඊළඟට තමන්ගේ කලින් දැනගත්ත දෙයකට ඇති කැමැත්තකට ඒකට හසු වෙන්න එපා කියනවා. දැන් අර කාලාම වැසියන්ට බුදුරජාණන් වහන්සේ මෙහෙම 10ක් ගැන විස්තර කරා. අර අංගුත්තර නිකාය සූත්‍රයේ තියෙන 10ක් ගැන විස්තර කරා. මෙතනදී 5ක් ගැන විස්තර කරනවා මේ භාරද්වාජ කියන මේ කපටික බ්‍රාහ්මණයාට. ඊට පස්සේ මේ බ්‍රාහ්මණයා අහනවා බුදුරජාණන් වහන්සේ එතකොට අපි කොහොමද මේ සත්‍ය ප්‍රත්‍යක්ෂ දේ මොකක්ද කියලා සත්‍ය අවබෝධයේ සැබෑම කොහොමද කියලා අපි අවබෝධ කරගන්නේ කොහොමද කියලා අහනවා. ඒක අපට හරිය වැදගත් කාරණාවක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සැබෑම සත්‍යාබෝධයකට යන ධමයක් පිළිගන්න නම් මෙන්න මෙහෙම දේශනා කරනවා අර බ්‍රාහ්මණයන්ට ලෝභ ධර්මය නොදැන දැන් අපි ඉස්සර කතා කරේ පින්නාදී දැන් ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා. එතකොට දැන් මේ ගෘහපතියෙක් ශ්‍රමණයන් වහන්සේලා මරණාංගල ගිහිල්ලා ඒ විදිහට ඥාත තීරණ ප්‍රහාණාදී මේ පරිඥා වශයෙන් මේ ලෝභය ගැන දැනගන්න නැතුව දැක ගන්න නැතුවද මේ ලෝභය ගැන කතා කරන්නේ ඊළඟට දේශය ගැන නොදැන නොදකද මේ කතා කරන්නේ. මෝහය ගැන නොදැන නොදකද මේ දනිමි දක්මි කියලා කතා කරන්න කියලා විමසන්න ඕනේ. ඒ කියන්නේ ලෝභය ගැන නොදැනද මේ දන්නවා කියන්නේ. ලෝභය ගැන නොදකද මේ දැක්ක කියන්නේ. දේශය ගැන නොදැනද මේ දන්නවා කියන්නේ. දේශය ගැන නොදැකද මේ දැක කියන්නේ. ඊළඟ මෝහය ගැන නොදැනද මේ දන්නවා කියන්නේ. මෝහය ගැන නොදැකද මේ දකිමි කියන්නේ කියලා. විමසල බලන්න ඕනේ. ඊළඟට අන් අයට අහිත වූ දුක් පිනිස වූ දේ අන් අය සමාදම් කරන ස්වභාවයක් තියනවාද? ඊළඟට අන් අයට අහිත වූ දුක් පිනිස වූ දේ මෙරමා සමාදම් කරන ස්වභාවයක් මෙයාට තියනවාද ඊළඟට එහෙම නැත්නම් මොහුට එවන් ලෝභ ධර්මයක් නැතිද එවන් ලෝභ ධර්මයක් නැතිවද මේ ධර්මයක් දේශනා කරන්නේ ගම්බීර ධර්මයක් දූරදර්ශී ධර්මයක් අවබෝධ කිරීමේ දුෂ්කර ධර්මයක් ශාන්ත ප්‍රණීත කරකයට හසු නොවන නිපුණ පඬිතුයන් විසින් දැනගත යුතු ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ විතර සඳහන් කරන්නේ දැන් යම්කිසි කෙනෙක් යම්කිසි ගෘහපතියෙක් ශ්‍රමණයන් වහන්සේ නමක් ළඟට ගියාට පස්සේ අර නොදැන දැනගත්තා කියනවද නොදක දැක්කා කියනවද ලෝභ දේශ මොහ ආදී ගැන සහ ඊළඟට ඒ ලෝභය දුරු කරලා මෙයාට ඒ වගේ ලෝභ ධර්මයක් නැතිද මෙයා යම් කිසි ධර්මයක් දේශනා කරනවා නම් ඒ ධර්මය ගම්බීරද දූරදර්ශිද ශාන්තද ප්‍රණීතද අවබෝධ කිරීම දුෂ්කර දෙයක්ද තරකයට හසුනවන දෙයක්ද නිපුණ දෙයක්ද පඬිතුයන් විසින් දත යුතු දෙයක්ද කියලා මෙන්න මෙයා විමසලා බලන්න ඕනේ. අන්නේ විමසලා බලද්දී හොඳට විමසලා බලද්දී ඒ ධර්මයේ තුල එයා දේශනා කරන ධහම තුල අර අපි කතා කළා වගේ ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥාදී තාම නිවැරදි ක්‍රමවේදයක් නිවන කරා ගෙන යන කියනවනම්. එතකොට අපිට හොඳට තේරෙනවා පින්නක් යම් කිසි කෙනෙක් නිවැරදි ධර්මයක් අල්ලගන්න නම් එයා අනිවාර්යම නුවණකාරයෙක් වෙන්න ඕනේ. දැන් වර්තමාන ලෝකයේ වෙලා තියෙන්නේ අධර්මය ඇහෙනකොට අහුවෙනවනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ නුවණ නැති නිසා. මොකද මෙතන පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේක මේ නුවණින් තේරුම් ගන්න ඕන කාරණාවක්. සැබෑ දහම මොකක්ද කියලා. ඒතකොට අධර්මයක් අවිනයක් යමෙක් අල්ලන් ඉන්නවනම් අපි යාලට නින්දා පහස කළා හරියන්නේ මොකද යාලගේ නුවණයි වර්ධනය කරන්න ඕනේ. නුවණටි කරගත්තොත් ඥාණයටි කරගත්තොත් එයාලේවට අහුවෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මෙතරදී මේ සඳහන් කරන විදිහට නුවණ ඇති කරගත්තට පස්සේ නුවණින් නිවැරදි දහව ගැන මෙයාට ඇති වෙනවා කියනවා පැහැදීම. ඔන්න නිවැරදි පැහැදීම ඇති වුණා නිවැරදි දහව ගැන. පැහැදීම නිසා සඳහන් කරනවා පින්වත්නි එළබෙනවා. එළබෙනවා කියන්නේ අදාළ දහම කතා කරන කෙනාගේ පැත්තට මෙයා එළඹෙනවා. එළඹීම නිසා මෙයාට මොකද වෙන්නේ? ඇසුරු කිරීම කියන සිද්ධ වෙනවා. අන්නේ නිවැරදි ධහම කතා බහ කරන කෙනා සමග කතා කිරීම කියන එක සිද්ධ වෙනවා ඇසුරු කිරීම කියන එක. ඇසුරු කිරීමේදී මොකද වෙන්නේ? කන් යොමු කරන්න වෙන. ඒ කියන්නේ අරය කියන දේවල් අහන්න පෙළඹෙනවා. ඊළඟ දේශනා කරනවා කන් යොමු කිරීම නිසා ධහම ඇසෙයි. අන්නේ ධහම ඇහෙන්න පටන් ගන්නවා. ඊළඟට මොකද කියන්නේ? ඒ ඇහෙන ධහම දරා ගන්නවා. ඇහෙන ධහම දරා ගන්න. ඊළඟට ඒ ඇහෙන දහමේ අර්ථ පරික්ෂා කරන්න පටන් ගන්නවා. අර්ථ පරික්ෂා කරද්දී ඒක අවබෝධ වෙන්න වැටහෙන්න පටන් ගන්නවා. ඒක වැටහෙනකොට මොකද වෙන්නේ? කුසල් කිරීමේ කැමැත්ත උපදිනවා. කුසල් කිරීමේ කැමැත්ත නිසා මෙයා උත්සාහ කරනවා. උත්සාහ නිසා මෙයාට ත්‍රිලක්ෂණය තීරණය කරන්නට පටන් ගන්නවා පංචස්කන්ධයේ අනිත්‍ය සහ දුක් වශයෙන් අනාත්ම වශයෙන්. අන්නේ ලක්ෂණ දකින දකින්න මෙයාගේ පදන් වීර්ය වැඩි වීම නිසා පදන් වීර්ය හේතුවලා සත්‍ය කියන එක මෙයාට අවබෝධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ කපටික කියන මේ බහරද්වාජ ගෝත්‍රයේ මේ තරුණ මානවකයාටත් ඒ බ්‍රාහ්මණ පිරිසටත් දේශනා කරනවා. ඉතින් මේ දේශනාව අවසානයේ මොකද උනේ මේ මේ කපටික කියන බාරද්දාජ බ්‍රාහ්මණයටත් අනිකුත් සියලුම බ්‍රහ්මණයන්ට තථාගතයන් වහන්සේ කෙරෙහි අසීමාන්තික පැහැදීමක් ඇති වෙලා විශේෂයෙන්ම මේ කපටික කියන බ්‍රහ්මණයා කෙරුවන් සරණ ගිය බව තමයි මේ දේශනාව තුළ අඩංගුල තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ චංකී කියන සූත්‍ර ධර්මයේ තියෙන්නේ. ඉතින් මේ සූත්‍ර ධර්මයේ තව හදාරද්දි මේ සූත්‍ර ධර්මය අරගෙන බැලුවොත් පිළිතුරු තවත් කාරණා මේකේ තියෙනවා. අපි සංක්ෂිප්තයක් විතර යම්කිසි යම්කිසි මේ දේශනාව සිද්ධ කළ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා මේ උතුම් දහම් කරුණු අපේ පින්තුන්ගේ ජීවිතයෙන් වැඩි කරගන්න ආශිර්වාදයක් වේවා. බුද්ධාදී මහෞත්තමයන් වහන්සේලා නිවිසනෙහිම දාන ශාන්ත ලක්ෂණ නිර්වාණය අවබෝධ කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති හැමදිනාටම තෙරුවන් සරණයි